මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න ගෙදර කවුරුත් නැද්ද? කවුරුත් නැද්ද? කෝ මේ අපේ ලොකු මැනිකේ ගෙදර ඉන්නවද? ගෙදර කියන මට ආරච්චි කැමති නෑනේ. මේක මේ හත්ත පරණ වලව්වක්ලුනේ ආරච්චිලා සල්ලි දීලා අරගෙන කටුපුල්ලේ වලව්ව කියලා නම දාගෙන තියෙන්නේ මේ මේ වලව්වේ කවුරුත් නැද්ද හැබෑටම කවුරුත් නැද්ද? නෑ නෑ නෑ. ආරච්චි මහත්තයා රාජකාරියකට ගියා. එනකොට හවස් වෙයි. ඒ ආවහම එනවා. මුණ ගැහෙන්න ඕන නෑ. මේ ලොකු මැනිකේ මං මං ආවේ මේ අම්මන්ඩිට මක් වෙලාද හැබැයිටම මගේ කටහඬ අඳුර ගන්න බැඳුණාද නැත්තම් මාව දැකලා මට එන්න එපයි කියනවද? නමුත් ඉතින් මං ආවේ වැදගත් යමක් ලොකු මැනිකට කියලා යන්න. ඒ හින්දා ඉතින් මට බැන්නත් කමන්නේ. මං ටිකක් හයින්වත් අහලා බලනවා මේ. ඒ ඒ ඔය කේටුවට පරිබන්නේ කවුද? කවුද ඔය ගෑණි? මේ ලොකු මැනිකේ මම මේ ඉස්කෝලේ නෝනේ. හැයි හදෙයනේ මං හිතුවේ අර නරක බේත් කොළ විකුණන මුදියගේ හේන් රකින්න සොමිඳු කියලා නේද අනේ මට සමාවෙන්ට ඉස්කෝලේ නෝනි අනේ සමාවෙන්ට එන්ට එන්ට එන්ට ඇතුළට එන්ට එන්ට මොකද මේ කෝ ආරච්චි මහත්තයා ඉන්නවද ඇතුලේ ඕන්න ගියා දිගා මඩුල්ලේ අර ගත්තු ඉඩම්වල මහලොකු පටලැවිල්ලක් වෙලා ඒ ගැන හොයා බලන්න ඕනේ කියලා. මගෙන් ඇහැව්වෙත් නෑ ඒ ඉඩම් ගන්නට ඕනේද එපාද කියලා. ඒ වෑ තියෙන පැටලැවිලි ආරවුලුයි දැනුයි එළියට එන්නේ. ඉතින් ඇයි ඒව ගත්තේ ඩිංගිත්තක් හොයා බලන්නේ නැතුව? ගත්තේ අර සුන්දරසේන කවුරාල කියන විලම්භීත මනමාලයට අපේ දූ විසෝ කරකාර බන්දලා දෙන බලාපොරොත්තු වෙන්න නෝනි. ඒක අහපු ගමන් විසෝ ලෙඩ වුණා. ඒ මනමාලයට මේ ගෙදරට එන්න කියලා අපේ උඩරට සිරිත් විදියට බත් බුලත් කන දවසත් නම් කෙරුවා. මටවත් විසෝටවත් නොකිය. ඔව් නෝනි. ආනේ වැරදි කියන්නේ අපේ ආරච්චි රාලට අබමල් රේණුවක් තරම්වත් නුවණක් නෑ නෝනි. ඒ කියන්නේ ආරච්චි මහත්තයා කොහෙත්ම දැනගෙන හිටියේ නැද්ද බිසොයි නාමෙලොයි අතරේ කාලයක් තිස්සේ තිබිච්ච සම්බන්ධය ගැන? මොකද නැත්තේ? ඒක කඩන්ට නේද කඩිමුඩියේ දිගා මඩුල්ලට ගිහිල්ලා ඔය කවුරාල කියන මිනිහගේ නන්නත්තාරේ ගිය පුතා සුන්දරසේනට බිසෝව බන්දලා දීලා අතපීදා ගන්නට දැඟලුවේ. එතකොට ඒ කවුරාලගේ අම්මයි අප්පච්චි අපේ ආරච්චිට බොරුවක් කීවලු ආරච්චිලාව නම්මගන්ට. ඒ මොකක්ද? කීවලු ඒ සුන්දරසේන කියන මනමාලයට කෝටි ගාණක් දෑවැද්දක් එක්ක දිසාරාල කෙනෙක්ගේ දුවක් බඳින්ටයි ලැහැත්ති කියලා. ඒක පට්ට පල් මුසාවක් නෝනී මේ කතාවේ ඉමක් කොනක් නැතත් මං කැමතියි මේකේ සුල මුල සේරම දැනගන්න ලොකෝ. ඉතින් මොකක්ද අපේ ආරච්චි මහත්තයා කෙරුවේ? කවුද ඒ කෝටිපතියා? මට පුළුවන් ඊට වඩා වස්තුවක් බිසෝට දෙන්න කියලා කෑ ගහලා කීවලු ආරච්චිලා. මගේ තරාතිරම බලන්ට එන්න කීවලු ඕනෑම දිසාපතියෙකුට. ඒ මනමාලයාගේ මාමා කෙනෙක් කීවලු ආරච්චිලාට ඒ මුවන් පැලැස්සේ යමක් තිබ්බට මේ දිගමඩුල්ල කියන හොඳ වටිනා පළාතේ කිසිම දෙයක් නෑ නේද කියලා. පුචේ ආරච්චි මහත්තයාට කේන්ති යන්න ඇති. කෑ ගහලා කීවලු මං අදම ගන්නවා මේකේ හොඳම ගෙයක් වත්තක් ගොඩ ඉදමක් කුඹුරක් හිතුවද මං සොච්චමන් නැති ආරච්චියෙක් කියලා කියලා. ඒ නෑයින්ට කේන්ති යන්න ඇති. නෑ උන් අස්සේ හිටිය කපටි නෑයේ කීවලු හරි එහෙමනම් මගේ තියෙනවා කෝටි ගාණක් වටිනා ගයක් වත්තක් ඉඩමක් කුඹුරක් හැබැයි ඒකට ඉහළම ගාණක් වුණත් ගෙවලා ගන්ට බලා ඉන්නවා මැණික් මුදලාලි කෙනෙක් කියලා. ආරච්චි මහත්තයා ඒක විශ්වාස කෙරුවද? <laughs> විශ්වාස කෙරුවද කියලා අහනවා. මනමාලයාගේ නෑයෝ ඒ මනමාලයාට අර කියාපු දිසාපතිගේ දූ බන්දලා දෙන එක දෙනවාමයි කියලා කිව්වලු. ආරච්චි <laughs> මහත්තයාට හොඳටම කේන්තියන්ට ඇති. ඔව් ඒ කතාවටනේ. බාල්දු වෙන කෙනෙක් නෙමෙයිනේ. කියන්නේ නෝනි ආරච්චිලා කීවලු ඒ විකුණන්ට තියෙන ඉඩමේ සේරම විස්තර වහාම එදා හවසෙන්ට කලින් අර බස්තියන් කියන ගොඩ පෙරක දෝරුවට පෙන්නන්ට කියලා. හානේ ඒ බස්තියන් කිසිම නීතියක් දන්නේ නැහැලු. එපා ඒ මිනිහා ගැන කියන්ට. මිනිහාගේ හැටි මං විතරක් නෙවෙයි බිසොත් දන්නවා නාමෙලුත් දන්නවා නෝනි. ඒත් අපේ ආරච්චි මහත්තයා ඒ මිනිහයි මුදියන්සෙයි කියන දේ විතරමනේ ගණන් ගන්නේ. ඉතින් ඉදන්ද ඔය දිගමඩුල්ලෙන් ගත්තේ? සුමාන දෙකක් යන්ට කලින් මටත් හොරෙන් ඒවා ගත්තා. දැන් බැලින්නම් ඒ ඉඩම් වල ආරවුල් කෙලවරක් නැති තරන්නේ. ඒ බේරන්ට නඩුමගට ගියාම අවුරුදු ගණනාවක් ගියත් ඉවර වෙයි කියලා හිතන්න බෑ නෝනි. Beep beep. ආන් ආන්ගේ මනමාලයයි මුදියන්සේ ඇවිල්ලා. ඔහේ ආදින්. මං ওই දෙන්නටම හොඳටයි දෙහි කපලයි අද ආපහු යවන්නේ. වාරෙල්ලා කො දෙන්නම මා ඉස්සරහට එපයි පයි පයි පා සම්පු තපර වෙන්න යන්න එපා කීයටවත් තේරුණාද ලොකු මැනිකේ මං අහන්නේ වටිනවද මම දීග ගිය ආරච්චිලා රවටලා ආරවුල් තියෙන ඉදමක් ඇඟේ ගහලා සල්ලි අරගෙන දෙන්න අර මනමාලියා කියන කක්කඩියට පින් සිද්ධ වෙයි ඔය සත්‍ය අඩු කරගෙන ඒ කිසි දෙයක් සිද්ධ වුණේ නැති ගානට හොඳින් කතා කරන්න බැරි නම් උන්න මං යනවා මොකද කියන්නේ තරහ නිවා ගන්නවද නැද්ද එපා එපා නෝන්ජන්ට එපා හරි මං කේන්තිය යට කරගන්නම්කෝ කෝ දැන් උන් දෙන්නා කොන්දේ දෙයියන් පල්ලා මට එන තරහ මමම කොහොම ඉවසන්නද? ඒ දෙන්න සිගරට් බිබී අතන හිටගෙන මොනවදෝ කතා කරනවනේ. අර අර මං හිතන්නේ දෙන්නම දැක්කා අපි මේ ස්තෝප්පු ඉඳගෙන කතා කර කර හිටියේ වගේ. ඔව් ඔව් එනවා. ඔය එන්නේ ආරච්චිලා ඇති කියලා වෙන්න ඇති. වාරෙල්ලකෝ මං හොඳ වැඩක් උගන්නන්න ඉල්ලපතෙන් අද හොඳම පාඩම තමයි නිහඬව හොඳින් කතා කරලා ආපහු යවන එක. ඒත්දී පුර පුරායි විලෙන කේන්ති ගින්දර මං කොහොමද යට කරගන්නේ නිවාගන්නේ? තේ හොමුතුරුවනේ. ආ. ආන්ගේ වනමාලේ ආපහු යනවා කාර් එකට. ආ බලන්නකො ලොකු. මුතියත් යනවා ඒ පස්සෙම. මහගල් කන්දේ මහතු මහදෙයෝ මගේ මූණ බැලුවා. වැඩි කල්යන්ට කලින් මහදෙයන්ට අඩුකු ආහාර පූජාවක් පවත්වන්නට මං අදම වාර වෙනවා. දෙන්නම නැග්ගද කාර්යයකට? නෑ. ආ මොකද්ද ඔප්පුවක් වගේ ලියවිල්ලක් අරගෙන ඒක පෙරලලා බලනවයි මනමාලයා. මේ සැරේ මොන ගුණ්ඩුවක් ගහන්න ආවද දන්නේ නෑ. මට හිතෙනවා කෑ ගහලා බැනවදින්න ඕනි. එපා එපා කීව මහන්ටකො ලොකු මැනිකේ. පොට කරත්තගෙන පසුතැවිලි නොවි ඩිංගිත්ත බලාගෙන ඉන්න. ඔන් ඔන් දෙන්නම එනවා. මං යන්න මගේ ඇතුළට. එපා එපා මං කීවනේ වතාවක් දැන් හොඳින් කතා කරලා පිටත් කරලා අරින්ට. ඈ කත්තේ දෙහියන්ගේම පිටයි ආරසාවයි. ආ ආරච්චි මස්සිනා නැද්ද ගෙදර? ආ මේ මේ අපේ ඉස්කෝලේ හාමිනේ නේද? <laughs> මේ කොහොමද තොරතුරු සැපසනීපෙම? හා තොරතුරු නම් ඉතින් අනන්ත. මේ ඉස්කෝලේ හාමිනේ මේ මේ මේ තමයි දිගා මඩුල්ලේ සුන්දරසේන මනමාලයා. <laughs> මේ විසෝ කරකාර බැදගන්ට එන්නේ නීලන්දාරියා තමයි. මේ ඕ අපේ ලොකු දැන් දැන් මෙතන හිටියන්නේ මගේ හිතේ කුස්සියට ගියා ආ අපිට කෑම බීම හදන්න කරදර වෙන්න එපා අපි ඒවා සේරෝම බුද්ධි විඳලයි මේ ආවේ මේ ආරච්චි මස්සිනා එන්ට වෙලා යයිද ඇයි ඇයි ආරච්චිලා හොයන්නේ හදිසියද මේ මේ මේ ඉන්නේ මේ මේ බෑනන්ඩියාවේ වැදගත් යමක් කියන්ට මේ මනමාල මහත්තයා මේන්ටකෝ මේ මේ ඔය මහත්තයා ගිහින් නැන්දම්මට වඳින්න තනගාල වඳින්න තනගාල ආන් හරි ආන් හරි එපා එපා එපා මට වඳින්න එපා කිව්වනේ ඇයි ඇයි එපා කියන්නේ අනාගත බෑනන්ඩි වැන්දාම පින් සිද්ධ වෙනවනේ <laughs> නැද්ද අපේ ඉස්කෝලේ ආමිනේ අනේ මන් නම් දන්නේ මුදලාලි ඕවා හැබැයි මං එකක් කියන්නම් මේ මනමාලයා අර දුම්බරින් මේ පැලැස්සට ආපු අතේ සතේ නැති හිඟන්නේක් එහෙම නෙවෙයි කාටද ඔය හිඟන්නයි කියන්නේ ඈ <laughs> ලොකු මැනිකේ කිසි දෙයක් නොකිය නිකන් ඉන්න කොටින් ගිට්ටා. මේ අපේ ආරච්චි මාමණ්ඩියෙන්ට හුඟක් වෙලා යයිද මුදලාලි? නෑ නෑ දැන් දැන් එයි නේද නගම්? මං අහන්නේ ඇයි මේ හදිසියේ අවේලාවේ හොයන්නේ කියලා. ආ? කාරණේ කියන්ට කලින් ආරච්චිල ගියේ කොහෙද? එන්ට තව හුඟක් වෙලා යයිද? අදම එයිද? උන් ඕව මේ මනමාල මහත්තයාට කිව්වොත් නේද හොඳ? එනකා. මං අහන්නේ ඇයි ඒවා දැනගන්නේ කියලා. මේක හරියට වරින්තුවක් බාර දෙන්න ආවා වගේනේ ප්‍රශ්න වෙලයි. ලොකු මැනිකේ පාව ආන්ට කෑනුකා ඉවසන්ට බැරි තැබෑටම. හොඳයි. මං මං ඔයා හින්දා ඉවසන්නම්. නමුත් දැක්කට මුදියා කියාපු කට කැඩිච්ච වචනේ නාමල් ගැන. ඒ ළමයා මේ පැලැස්සට නොයෙන්ට අද අපි නෑ. අහං අං හිතේ නයි මතන වකාරයකට. මොමම මක බෑ වෙනව නම් ඒ ඇති. ඔව්. කියාද කියාද. නෑ නෑ. සිගරට් පත්තු කරගෙන ගේට්ටු ගාව හිටගෙන ආයෙමත් කතාව බලන්නකෝ. ඒ මොනව කතා කරුවත් ඔයා නෙවෙයි තරහ පෙන්නලා රණ්ඩු දබර වෙන්නේ. තේරුණාද? සාමය රැක ගන්නටත් බෑ, ප්‍රශ්න විඳ ගන්නටත් බෑ රණ්ඩු දබර වුණාම. මගේ හිතේ ඔය දෙන්න ආරච්චිලා එනකල්ම කැරකි කැරකි ඔතෙන්ට වෙලා ආයිඳි. මට පුළුවන් දෙකක් කියලා පන්නා ගන්නට. <laughs> පෑන්නුව තාපහුව එයි ලොකු මැනිකේ ගෙම්බෝ වගේ. මන් දන්නවනේ ඔය මුදියන්සේගේ තරම. ඉතින් ඩාක්ටරනේ අපි කොහොමද මේ හතුරා එලවගන්නේ? අපේ වැටි සැලකිල්ලක් නැතුව අපේ පාඩුවේ හිටියම ඒ දෙන්නටම එපා වෙලා යන්ටයයි. නැත්තම් ඔය වත්තට වෙලා දුම උර උරා ආරච්චිලා එනකල් ඉඳීවි. ඒ කොයික කලත් කමක් නැහැ ලොකු මැනික නෙවෙයි කට වරද්දගෙන පැටලෙන්නේ. ඈ එතකොට උන් හිතයි මං මහ මෝඩ ගෑණියක් කියලා. මිනිස්සුන්ට නිදහස තියෙනවා ඒ අයට ඕන විදිහකට හිතන්න. ඒක බෑ කාටවත් ලේසියෙන් වළක්වන්න. බුද්ධිමත් උදවිය නම් එහෙම වැරදි විදිහට හිතන්නේ නැති වගේ ලොකු මැනිකේ දන්නවනේ ඔයා. මට පුළුවන් කටින් ගහලා ওই දෙන්නම පන්නලා දාන්න. බැරි වෙයි එහෙම කරන්න. ලොකු අපේ පැරණි කතාවක් තියෙනවනේ ඥානවන්තයින් 100ක් එක වාද කරලා දිනන්න පුළුවන්. නමුත් එක මෝඩ මිනිසෙක් එක කතා බහ කරලා වාද විවාද කරලා දිනන්න බෑ කියලා අහලා තියෙනවනේ. ඒ ඉස්සර මිනිස්සුයි පෙරදුනේ නෝනි. මට පුළුවන් මේ පිසු මනමාලයටයි අර කළු කඩකාර මුදියටයි හොඳ වයින් දෙකක් කියලා. හොඳයි ඉතින් හරි කියමුකෝ ඒ තර්කේ. නමුත් ඉතින් මොනවද දැන් කියන්න යන්නේ? මං කියන්නේ අර නන්නතරේ ගිය සුන්දරසේන කියන පිස්සු මනමාලයට ආපහු දිගා මඩුල්ලටම ගිහින් අර අනාථ වෙලා ඉන්න ගෑන් ළමයි දෙන්නටයි ඒ ළමයින් දෙන්නගේ හීන් එවුන් දෙන්නටයි මට බෑ ඒ උන් අරක මිනිහෙක් මගේ දූ බිසෝගේ මනමාලයා කියලා බාර ගන්න ඕනේ මේ මුදලාලි ආරච්චිල මාමණ්ඩි ගියේ කොහටද කියලා අහගන්න. එතකොට අපි දෙන්නටම මගේ කාර් එකකින් ගිහින් මුණ ගැහිලා ඒ කාරණාව බෙබ්බේ අහන්නේ කාගෙන්ද? නැන්දා මගෙන්ද? ඔය ලොකුගෙන් යමක් අහලා හොඳ උත්තරයක් ගන්න එක හරියට ඉබ්බෙකුගෙන් පිහාටුවක් ගන්නවටත් වඩා අමාරුයි. ලෝකී කැමති නෑ. අපි ආරච්චිල මුණ ගැහෙනවට. ඔව්. ඇයි ඒ? එක මාතික කතාවක් මහත්තයා. දන්නේ නැද්ද? හැම පවුලකම ඉන්නවලු නේ නහයට නහන කතා කියන උන් දැකෙනෙක්. මේ ලොකු වන්නේ එහෙම කෙනෙක්. හා. එහෙමනම් මං ගිහින් අහලා බලන්නද? හැබැයි නැන්දම්මා මටත් හොඳ මුණක් පෙන්වුවේ නෑ. නිකම් මේ රාවල බැලුවා වගේනේ. <laughs> හොඳ මුණක් හොඳ මූණක් තිබිලා එපෑය පෙන්නන්ට. කවර බලන්ටමයි උන් දෙමෙහි ඉන්නේ. හ්ම්. එහෙමනම් කොහොමද මං අර දිගා මඩුල්ලේ ඉඩම් වල තියෙන පටලැවිල්ල ගැන විස්තර කරලා ආරච්චි මාමන්ඩිට කියන්නේ? මේක කල් දාන්න හොඳ නෑ මුදලාලි. එහෙමනම් ඕන කැකිරි ගෙඩියක් වෙච්ච ඉතින් යමු. අපි දෙන්නම ගිහින් ලොකු නගාගෙන් අහලා බලමු ආරච්චිල ගිය ඉසව්ව ගැන. අපට වහාම දැනගන්න ඕනේ කියමු. ඔව්. හැබැයි තින් ඔය අම්මන්දි අර කටු කන සතා වගේ කඩාපනින්න නම් බැරි නෑ. ඕ. එහෙමත් කඩාපනින්ද? අපි මේ වැදගත් දෙයක් කියන්ටයි ආවේ කීවහම එයා හරි හරි හරි ඔය මහත්තයා එහෙම හිතනවා නම් හරි මං ලැහැත්ටි යන්කෝ බලන්න එහෙමනම් ඔව් ඔව් මේ ඈ මහත්තයා දැන් මේ ඉඩම් ඔප්පුව ගෙනාවේ ආරච්චිලට ඒක පෙන්නලා ඒ ගත්තු ඉඩම් වල තියෙන පටලැවිල්ල මේ බේරණ හැටි කියලා දෙන්නද බේරණ එක කොහොම වුණත් ඒ ඉඩම් වලට තවත් උරුමකාරයින් හතර දෙනෙක් නඩු දාන්නට යනවා කියලා කියන්ටයි මම මේ ආවේ. මොනවා? ඈ අප්පච්චි ඕක හපු ගමන් ආරච්චිලට ආයෙතර හાર્ට් ඇටැක් කියන හේරද වස්තුව හිර වෙන එක ඇදිලා හිටන් කොපෝචි වෙනවා නම් හොඳයි. මේ මේ අන්තිමට කියාපු වචනේ මට ඇහුනේ නෑ. නෑ නෑ මේ මං කිව්වේ ආරච්චිලට හොදක් වෙනවා නම් හොඳයිනේ. එහෙම. ඔව්. අපි මේ මේ යන්කෝ වලව්වේ දොර කොටට. මේ මේ මේ අර ඉස්කෝලේ ආමිනේ තාමත් ඉන්නවද බලන්න මහත්තයෝ. ඔව් ඔව් ඔව්. ආ. ආන්නේ දෙන්නම මිදුලට බහිනවා. ඔය දඟලන්නේ අපිට මූණ නොදී පිට වෙලා යන්න. ඔය ලොක්කී අර ඉස්කෝලේ ගුරුවරී දෙන්න හරියට ඉඟි කටුවයි නූලයි වාගේ එකටම කෑවිලා ඉන්න ගෑනු දෙන්නේ. මේ ලොකු නගා අනේ මේ ඩෙංගා කින්ට නගා මේ මහත්තයා ආවේ ඇයි කියලා ඇහුවොත් හොඳයි නේද? <laughs> මේ මං හිතන්නේ අර දිගමඩුල්ලේ ඉඩකඩම් වල පටලවිල්ලක් බේර දෙන්නයි මේ මහත්තයා ආවේ. ඔව්. නෑ නෑ නෑ. තව ලොකු පටලවිල්ලක් ගැන කියන්ටයි මං ආවේ. පයි පයි ඒක කියන්ට. වාසියක් වෙන්න යනවා කිව්වොත් තමයි ඔය නැන්දා මගේ මූණ හොඳ වෙන්නේ. ඔමින්ට ඔමින්ට මං එක කියනකල් මේ ලොකු නගා මේ මහත්තයා ගෙනත් තියෙනවා අරචි මසිනා දිගමඩුල්ලෙන් ගත්තු ඉඩම් වලට මේ මේ ඔව් තව ඉඩම් යා කරගන්න පුළුවන් කියලා පෙනෙන ඔප්පු දෙරප්පු වගේක් මේ නේද වනමාල මහත්තයා ඈ මොදිය අයියා මේ මට දිගමඩුල්ලේ ඉඩමක් ඕනේ නෑ අපට මේ පැලැස්සේ තියෙන ඉඩකඩම් හොඳටම ඇති තේරුණාද ඒ හින්දා අපට අපේ පාඩුවේ ඉන්ට දීලා මේ ඒ කියන්නේ මේ බූදලිය අර දුම්බර ඉඳලා විචින්න මනමාලයට දෑවැද්දට දෙන්නද මට ඇහුනේ මේ මනමාලයට දෑවැද්දට කියනව විතරයි මුදලාලි <laughs> අපොයි නෑ අපොයි නෑ මම මේ උත්සාහ කරන්නේ දෑවැද්දක් ගන්නට එහෙම නෙමෙයි ඒක කට පියාගන්නෙත් නෑ මට යමක් කියන්න ඉඩ දෙන්නෙත් නෑ ඇහුණද නැන්නම් මේ මම මේ උත්සාහ කරන්නේ බිසෝ මැණිකට දෙන දෑවැද්ද කඩා ගන්නට නෙවෙයි. අපේ ආරච්චි මාමන් ඩිගත්තු ඉඩ කඩන් වල ඇති ඇති ඇති ඊට හැට යන්න එපා. ඇයි? කියනදී අහන්ත මනමාල මහත්තයෝ ආරච්චිලා ඉන්නේ හැගේ අර ඉන්න ලොක්කී හොඳින් තියාගෙන නොහිටියොත් මහත්යට බිසෝව බැඳගන්න බෑ කවදාවත්. මං අහන්නේ ඇයි බැරි කියලා. ඒක ඔය දිගමදුල්ලේ ඉඩකඩම් පටලැවිලි ආරවුල් වලට වඩා ලොකු එකක්. ඒ හින්දා අද ආරච්චිල එන්නේ නැත්තම් ඉතුරු හරියත් මම්ම කරන්නම්. ඔව්. අනේ ඇත්තටම මම මේ කියන්නේ ඔය මහත්යට මගේ හිතේ තියෙන කැක්කුම හින්දා මට මගේ පුතා සිරිමල් පුතා වගේමයි මේ ළමයාත් <laughs> ඒ හින්දා මං ඕන උදව්වක් කරලා දෙන්නම් ඔය ළමයාට. ඔය වැඩ සීරුවම ඉවර වෙනකල්. ඇයි? ඇයි කල්පනා කරන්නේ? හේත් අනේ මන් දන්නේ නැහැ. මොකද්ද මං කියන්න ඕන කියලා. මේ මුදලාලි මහත්තයා මට පොඩ්ඩක් සමාවෙන්න. මගේ මේ සිගරට් දුම උරන නරක පුරුද්දට <laughs> මේ මං ටිකක් එහාට ගිහින් මේ නපුරු පුරුද්ද කරගෙන එන්න <laughs> මේ මුදිය අයියා අපි යනවා අපේ වැඩ කරගන්න පොච්චේ මේ පිස්සු මනමාලෙක් හින්ද මාත්මගේ කාලේ කෑවා හොඳමයි හොඳමයි නගා අපි දැන් මේ මිදුලේ ඉන්නවා ආරච්චි මස්සිනා එනකල්ම හොඳේ ආරච්චිල මහත්තයා අත එනවද? ගියේ කොහෙද කීවෙත් නැහනේ මට. ගියේ ඌරුගල ගම්මානෙට. ඒහෙට ගියාම අද තියා හෙටවත් ආරච්චිලා නෙවෙයි ආපහු එන්නේ. නෑන්ගේ ගෙවල් වලට ගියාම ඒ හොඳ මිනිස්සු මුන්න හැට සංගරහා කර කර නවත්ත ගන්නවා. ඒ පවුල් වල ඉන්න හොඳ ඉලන්දාරින්ට බිසෝව බන්දලා දෙන්න පුළුවන් වෙයිද කියලා පංගුවක් උදවිය බලා ඉන්නවා. ඒ මිනිස්සු දන්නේ නැතුව ඇති බිසොයි නාමලුයි දෙන්න අතර තියෙන සම්බන්ධය ගැන. ඔන්න ඔන්න. එනවා මුතියයි සුන්දරසේනයි. මේ මට මගේ වෙළඳ ව්‍යාපාරවල 1000ක් වැඩ රාජකාරී තියෙද්දී මම මේ ආවේ. අපේ ආරච්චි මහත්මයාගේ අනාගත බෑනන්දි වෙන්න ඉන්න මේ මනමාල මහත්තයාගේ ගමෙන් ආරච්චි මහත්මයා ගත්ත ඔය ඉඩකඩම් වල තියෙන මේ පටලවිලි ගැන කියන්න එපා මේ මේ මේ මේ ඔව් තියෙන මේ සස්සිරිකකමයි ඒවැ තියෙන ආදායමයි වටිනාකමයි එතකොට අන්න එනවා ආරච්චි මාමණ්ඩිගේ බක්ටි කරත්තේ ඔය ඈ කවුද කීවේ එතකොට ඌරුගලට ගියා කියලා අද මුවන් පැලසේ රංගපෑම් සේනානී වික්‍රමසිංහ රම්‍යා වනිකසේකර සුජීව මානගේ සහ රත්න ඩී නම්බුගේ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන